දයාබර හිතවතුනි භාවනාවේ ගැඹුර සාගෙන ජීවිතේ යථාර්ථය දකින්නට යන පිළිපන් කල්‍යාණ මිත්‍ර සහෝදරයන්ට නිලඹ භාවනා මධ්‍යස්ථානයේ පිදෙන උපහාර තිලිනයක් විදසුනට නිදසුනක් අත්දැකීමෙන් අවබෝධයට භාවනාව ඊටාම සුන්දර මිටියාවක් ඔස්සේ సౌందర్యාත්මක අභ්‍යන්තර චාරිකාවක යෝගියාව රැගෙන යනවා යෝගියෙකුට ඒ සුන්දර අත්දැකීම ලබා දෙනවා භාවනාව කවදාවත් අසුන්දර අත්දැකීම් අවලස්සන අත්දැකීම් අප්‍රසන්න අත්දැකීම් මවා දෙන්නේ නැහැ. නිර්මාණය කර දෙන්නෙත් නැහැ. ජීවිතය මේ ඉවුරු දෙකේම හැපි හැපි ගලාගෙන යන ගංගාවක් වගේ ප්‍රසන්න යුරෙත් අප්‍රසන්න යුරෙත් ලස්සන යුරෙත් අවලස්සන යුරෙත් දැක ඇති සමහර කාලවල ඇල දොළ ගංගා එක් කිවුරක පමණක් වේගයෙන් හැපි ගමන් කරනවා අනිත් කිවුර ගොඩ වෙලා වේලිලා තවත් කාලෙක ඒ පැත්තේ කාදනය වෙමින් ඒ උර ගලනවා මේ පැත්තිවුර කොට වෙනවා මේ ආකාරයට තමා දිවි නදිය දිවි ගඟ ගලාගෙන යන්නේ සැපයි දුකයි කියන යුරු දෙකට මැද්දෙන් විතක සැප ඉවුරේත් විටෙක දුක නැමැති ඉවුරේත් භාවනාව මේ කිසිම ඉවුරක ඉවුරකට අපව හප්පන්නේ නැහැ. භාවනාව ටිකක් මේ ගඟට උඩින් උඩින් තමා මේ ඉවුරු දෙකම හොඳට පේන විදිහට ලස්සන ආවලස්සන ඒ උරු දෙකම මනවින්ම පෙනෙන විදිහට තමා භාවනා ගංගාව ගලාගෙන යන්නේ මේ ජීවිත ගංගාවට සමාන්තරව ඊට ඉහළින් තමා භාවනාව ගමන් කරන්නේ එනිසා භාවනාවටත් තේනවා ජීවිතය සැප විඳින බව සැප විඳින ජීවිතේ පේනවා දුක් විඳින ජීවිතේ පේනවා භාවනා කරන නිසා කරදර වැඩි වෙනවා වැඩි වැඩියෙන් කරදර එනවා සමහර විට එහෙම අහන්න ලැබෙනවා ඒට තර්ක හේතුත් තියෙනවා භාවනා කිරීම නිසා සංසාරේ කෙටි වෙනවා. එතනදී දීපු සසරක විඳින්නට විඳවන්නට තිබෙන කර්ම යක් තදබදයකින් අනිහනිකට කෙටි කාලයකින් ගෙවි ඉවර වෙන්නට පොලිමේ පැමිණෙනවා කියා. එහි ඇත්ත නැත්ත කියන්ට එහෙම විශේෂඥ දැනුමක් නැහැ. ඉතින් තර්කයේ සාධාරණ බවකුත් ඇති. නමුත් ඒ හරියටම හරියට කියන්න දන්නේ භාවනා කිරන්ට යෑම නිසා අනාගත භවවල විඳින්න තියෙන ප්‍රශ්න දුක් ලෙඩ රෝග අර්බුද මේ භවයේදීම කෙටි එක භවයක භව ගණනාවක විඳින්න තියෙන ප්‍රශ්න සංක්ෂිප්ත කරලා විඳින්න වෙනවා කියන එක. දෙවෙනි කාරණය තමා දෙවෙනි හේතු දැක්වීම තමා ජීවිතය පිළිබඳ සංසාරය පිළිබඳ ඇත්ත හොඳට තේරුම් ගන්න. මේ ජීවිතය හා සංසාරයේ ගැන හිතේ තියෙන ඇලීම රාගය ඒ බැඳීම එපා කරවන්න වැඩි වැඩියෙන් දුක් පැත්ත පෙන්නනවා කියන බව. ඉතින් එහි ඇත්තක් තියනවද නැද්ද? ලස්සන තර්කයක් සමහර විට ඇත්තක් ඇති නැතුවත් ඇති. පුද්ගලයෙක් මේවා කරනවා නම් සාධාරණ පැත්තක් තියෙයි. සමහර ගුරුවරුන් විශේෂයෙන් විපස්සනා ගුරුවරුන් zen ගුරුවරුන් එබඳු අසීරුතා ශිෂ්‍යයාට භාවනාන් යෝගියාට නිර්මාණය කරලා මූණ පාන්ට සලස්සනවා. ඒ අසීරු අවස්ථාවල කොහොමද ක්‍රියා කරන්නේ? මොනතරම් සතිමත් බවක් තිබේ? තිබිය යුතුද මොනතරම් උපේක්ෂාවක් තියෙනවද තමන් ඉන්නේ කොයි මට්ටමේද මෙන්න මේවා පෙන්වා දෙන්න ඒ තමන්ටම භාවනානි යෝගියාටම දකින්ට සලස්වන්න ගුරුවරුන් යම් යම් උපක්‍රම භාවිතා කරනවා එහෙමනම් කරනවා ඇති නැවත ඉතින් භාවනාව කියන්නේ එහෙම හිතක් පිටක් තියෙන දෙයක් නෙවෙයිනේ. ඒ නිසා භාවනාව එහෙම හිතාමතාන කරන යෝගියාව අපහසුතාවලට ලක් කරලා වට්ටලා පාඩම් උගන්වන්න යනවා කියන කාරණේ නම් සිදුවෙන්න ටිකක් අමාරුයි. භාවනා කළත් නැතත් හිතවතුනි මේ ප්‍රශ්න කාටත් තියෙනවා. භාවනාව නිසා ප්‍රශ්න වැඩි වෙනවා නම් නෙවෙයි. බිය <clears throat> හැකි කාරණයක් තමා හිතට අනාගතය දැකීමේ හැකියාවක් තිබෙනවා. සෑම හිතකටම. ඒට භාවනා කරන්න අවශ්‍ය නැහැ. සෑම හිතකටම මේ ඉස්සරහදී විඳින්න වෙන්නේ කුමක්ද කියන කාරණය. මොනවද වෙන්නේ කියන කාරණයට වඩා විඳින්න වෙන්නේ කුමක්ද? Tamanට සිදු වෙන්නේ කුමක්ද කියන දේ පිළිබඳ නෑ ඉවක් වගේ තියෙනවා. හිතවතුන් අසා ඇති ඔය හිතපු ගමන් කෙනෙකු මනෝවිද්‍යාව ඉගෙන ගන්න පටන් ගන්නවා ලොකු ආශාවකින් හිත පිළිබඳ හොයන්න පටන් ගන්නවා භාවනා කරන්න යෝග ඉගෙන ගන්න යනවා දර්ශනීය ආගම් හදාරන්න පටන් ගන්නවා ඊළඟට ඊටාම කෙටි කාලයකදී ලොකු මානසික බිඳවැටීමක් සිදු වෙනවා එහෙම ලොකු සිදුවීමක් වෙනවා හැබැයි ඊට මාසෙකට දෙකකට තුනකට පමණ කලින් තමා මේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න ආවේ යෝග භාවනා තහම ආගම දර්ශනය හදාරන්න පටන් ගත්තේ. මේ කෙනෙකුට ඒ සිදුවීම් දෙක දිහා බැලලා මේ හැම සිදුවීමක්ම අතීතයේ හේතුවක් වර්තමානයේ ඵලයක් කියන ඒ මතු පිට සරල තරකේ පාවිච්චි කරලා කියන්න පුළුවනි. මේ නිසා තමා මෙහෙම මානසික ප්‍රශ්නයක් ඇති වුනේ. මේ හදිස්සිය දඩි බුදියේ මනෝවිද්‍යාව ඉගෙන ගන්න ගිය නිසා භාවනා කරන්න පටන් ගත් නිසා දර්ශනය අදාරන්න ගිය නිසා තමා මෙහෙම මානසික ඇදවැටීමක් ඇති වුනේ කියලා. ඇත්තේ නෙවෙයි මනසට තේරෙනවා මේ බිඳ වැටෙමින් පවතින බව. මනස මේ එකම එක සිදුවීමකින් සම්පූර්ණයෙන් බිඳ වැටෙන්නේ නැහැ සාමාන්‍ය මනස. ඒ මේ දෙදරමින් දෙදරමින් දෙදරමින් යන වදිකටම ගිහිල්ලා ඒ මනසට තේරෙනවා මේ යන විදිහට බරපතල පිපිරීමක් වෙන්න පුළුවන් කියලා. සමහරට අපට ඒ සංවේදීතාවය නැහැ. මේ හිතේ සියුම්ම සිදුවන්නේ කුමක්ද කියන ඒ නැති නිසා අපට දැනෙන්නේ නමුත් හිතට තේරෙනවා Tamanට වෙන්නේ කුමක්ද කියලා. මේ විදිහට ගියොත් ඉක්මනින්ම මාව කඩාගෙන වැටෙයි. එනිසා ඒන් බේරෙන්න ඒන් බේරෙන්න හිතම හොයාගන්න ප්‍රතිකාර ක්‍රම තමයි ඒවා. මනෝවිද්‍යාව ඉගෙන ගන්න එකපාරට ආශාවක් එනවා භාවනාවට එන්න වෙනත් ආගමික කටයුතු වල යෙදෙන්න. හැබැයි ඒ එහෙම හිතනකොට මේ සම්බන්ධයක් පේන්නේ ඇයි මේ එකපාරේ මෙහෙම වෙනස් වුනේ කියලා. මේ ලෞකිකාන්තේ භෞතිකාංශේ දැඩිව හිටිය කෙනෙක් එකවරම අනිත් පැත්තට යනවා. ධ්‍යාන පිස්සුද කියලා. යාළුවන් පවුලේ අය අහන්න පුළුවන් ඔබට පිස්සුද? ඇයි ඊට පස්සේ කියනවා අපිට හිතුණා හොම වෙයි කියලා. මේ අපි හේතුඵල බලන්නේ අතීතයේ හේතුවක් වර්තමානයේ ඵලයක් කියලා. මේ සමහර විට අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. අනාගතයේ හේතුවක් වෙලා වර්තමානයේ ඵලයක් වෙන අවස්ථා තියෙනවා. මේ හේතුඵල සම්බන්ධයේ ඒ විදිහටම මේ හැම විටම ඊයෙන් අදට අදින් හෙටට ඒ ඒ සරල චක්‍රයේම තේරුම් ගන්නට බෑ. එහෙම තේරුම් ගන්නට පුළුවන් නම් හොඳයි. නමුත් ඒට වඩා මේට මේ මනස කියන චිත්ත නීතිය, චිත්ත නියාමයේ සම්බන්ධ වුණාම ඔය අතීත වර්තමාන අනාගත කාලත්‍රය පටලැවෙනවා. <clears throat> ඒ අනාගතේ මෙහෙම විය හැකි බිඳවැටීමකට ඒ පිළිබඳ ඉවක් ඇති වෙලා වර්තමානයේ භාවනා කරන්න පටන් ගන්නවා. එතන පැහැදිලි ඇති මේ අනාගතයේ සිදුවීමක් හේතුවක් වෙලා තමා ඒ පිළිබඳ සංවේදීතාවයක් හිතටම ඇති වෙලා වර්තමානයේ එයින් බේරෙන්න ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගයක් විදිහට මෙතෙක් නොකල දේවල් තමන්ම විශ්මයටපත් කරමින් කරන්න පටන් ගන්න. හිතවතුනි භාවනාව කිසිම කෙනෙකුව ඇදගෙන යන්නේ නැති කරදර ගොඩක් මැද්දට නොතිබුණු කරදර ගොඩක් මැද්දට ගිනි ගොඩක් මැද්දට ඇදගෙන යන්නේ භාවනාව. මේ කර්මය ඇදයි යන්න පුළුවන්. කර්මය එහෙම තැන් වලට ආකර්ෂණය වෙන්න පුළුවන්. භාවනාව ඉතින් ඒ යන පැත්තටම භාවනාවත් යනවා. ගිහිල්ලා බලනවා මෙයාව අඩුම ගානේ මනසින්වත් මෙතනින් බේරලා දෙන්න පුළුවන්ද කියලා. මානසිකවත් බේරලා දෙන්න පුළුවන්ද? කායිකව බැරි වුණා. අන්න ඒ රැකවරණය, ඒ ආරක්ෂාව භාවනාන් යෝගියාට භාවනාන් ලැබෙනවා. අදුම ගානේ Tamange හිතවත් පරිස්සම් කරගන්න පුළුවන්. හිත පරිස්සම් කරලා දුන්නොත් කවුරු හරි ඉතිරි ටික ඒ සුරක්ෂිත හිතට පුළුවන්නේ බලාගන්න. හිත අනාරක්ෂිත වුණොත් තමා සියල්ල අනාරක්ෂිත වෙන්නේ. මොකද සියල්ල පවතින්නේ හිත වසඟේ. හිත වැනෙනවා නම් මඩේ හිත වූ ඉන්නක් වගේ ඒ ඉන්න උඩ තියෙන හැම දෙයකුත් වැනෙනවා වැටෙනවා. අර සියල්ල පරිස්සම් කරලා දෙන්න ඕනේ නැහැ. ඔබට අවශ්‍ය නම් කෙනෙකුට උදව් කරන්න. හැම දෙයක්ම නෑ. එයා ඒ තැනැත්තගේ හිත පරිස්සම් කරලා දෙන්න. ඒ සඳහා උදව්වක් කරන්න. ඒ හිත ඉතිරි ටික බලාගන්න. අවාසනාවකට අපි හැම දෙයක්ම බදා ගන්නවා හැම දෙයක්ම වැටෙන්න නොදී රඳව ගන්න හඳවල දෙන්න බදාගෙන උත්සාහ කරනවා හිත හැර මේ මේ සාර්ථක වෙන්නේ හැමදේම අසාර්ථකයි. ඒ වෙනුවට මේ හිත හිත හදාගන්න උදව් කරන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඉතිරි ටික ඒ හිත බලාගනි. කීප වතාවක් අපි කතා කළා මේ විවිධ කාරණාවලදී ඔය චීනයේට බුදුදහම ගිය විට ගැන විවිධ භික්ෂුන් වහන්සේලා පෙරදිග මේ මේ පැත්තේ ඉඳලා චීනයට ගියා. මේ සාර්ථකම ධර්මදේශකයන් වහන්සේ තමා අපි අහලා තියෙනවා කියලා තියෙනවා බෝධිධර්ම ස්වාමින් වහන්සේ උන්වහන්සේ ඉන්දියන් ජාතිකයෙක් අවබෝධය ලැබූ කෙනෙක්. ඉන්දියාව තුළ ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. සමහරට ඒ තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් උන්වහන්සේ සෑහෙන දුරක් ගියා චීනෙට. චීනේ ලොකු පිළිගැනීමක් කළා. අධිරාජ්‍ය ඇවිල්ලා පිළිගත්තා. හැබැයි අධිරාජ්‍යයට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ. මුන්නාන්සේ මේ කියන දේවල් අධිරාජ්‍ය දාර්ශනිකේ හැබැයි තේරුණේ නෑ ඒ දර්ශනයයි මේ දර්ශනයයි හරි වෙනස් අහසට පොළොව වගේ ඉතින් අවසානයේ උන්වහන්සේ මේ රජමාලිගාව ඉන්න ආරාධනා කළා උන්වහන්සේ ගොනේ මේ අපි භික්ෂුන් වහන්සේලා අපිට හුරු පුරුදු ඒ ගල්ගුහා තමයි අපි හිම තැනකට යනවා මේ යන්න හදනකොට මේ අධිරාජ්‍ය ඇහුවා ප්‍රශ්නයක් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අහන්න මා මරුණාට පස්සේ දිව්‍ය ලෝකයේයිද අපායේයිද බෝධිධර්ම හාමුදුරන් වහන්සේ කිව්වා ඔබ අපායේ තමයි යන්නේ අපායේ යන්නේ ඒ අධිරාජ්‍යයකට එහෙම කිව්වහම අපායට ඵලයන් කිව්වේ නැහැ. අපායට තමයි යන්නේ. මොන විදිහේ කම්පනයක් වේගයක් ඇති වෙන්නේ මේ රාජ්‍ය සභාව ඉදිරියේ අධිරාජ්‍ය ඉවසුවා. මොකද මේ ප්‍රශ්නය ආත්මයෙන්ම ඇසුණු ප්‍රශ්නයක්. මේ මතු පිටින් බොරුවට මහ ප්‍රශ්නයක් නෙවෙයි. අවංකවම දැනගන්න තමයි ඇහුවේ. මේ ඇති වුණු කෝපයයි වේගයයි ලැජ්ජාවයි කම්පනයයි සියල්ල යටපත් කරගෙන අධිරාජ්‍ය කියන අය එහෙම කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මීට කලින් මේ ප්‍රශ්නය මා ඇහුවා බොහෝ භික්ෂුන් වහන්සේලාගෙන්. උන්වහන්සේලා හැමදෙනාම කිව්වා වහන්සේ ස්වර්ගස්ත වෙන්නේ. මරුණට පස්සේ ස්වර්ගස්ත වෙන්නේ. බය වෙන්න එපා. ඇයි ඔබ විතරක් කියන්නේ මං අපාය යනවා කියලා? බෝධිධර්ම හාමුදුරන් කියනවා ඒ අය කියන්නේ ඔබ අහන්න කැමති දේ. ඔබ අහන්න කැමති දේ තමයි වැඩිපුර පූජකයන් ඔබට කියන්නේ. ඔබ අහන්න කැමති ඔබ දිවි ලෝක යනවා කියලා. ඒ නිසා ඔබ කොහි ගියත් ඒ අය කියන්නේ ඔබ දිවි ලෝක යන්නේ කියලා. මොකද ඒ අයට වැදගත් නෑ ඔබ මැරුණාට පස්සේ කොහෙද යන්නේ කියලා. ඔබ ඉන්නකල් හොඳින් තියාගන්න තමා ඒ හැම දිනාටම අවශ්‍ය. ඒ ඔබත් කැමති අහන්න දිව්‍ය ලෝක යනවා කියලා. ඒ අහන්න කැමති දෙයි කියනවා. කිව්වහම දෙගොල්ලොම සතුටු. අද ඉන්න ඔබත් සතුටුයි. අද ඉන්න ඒ ශ්‍රමණ පූජකේනුත් කැමතියි. හැබැයි හෙට ඔබ අපායේ ගියොත් ඔබට දුකයි. හැබැයි ඒ අයට ඒ ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ පිළිතුරෙන් හරි කම්පනයකටපත් වුණා මේ චීන අධිරාජ්‍යය. සමහරට මේ ඇත්ත කියලා තේරෙන්න පේන්නේ නැති ඒ සැකේ නිසාම වෙන්නත් පුළුවන් මේ ප්‍රශ්නය මුන්නහන්සේගෙන් ඇහුවේ. මේ ප්‍රශ්නේ අපි කාටත් අහන්න පුළුවන් අහන ප්‍රශ්නයක්. කවුද දැනගන්න අකමැති මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා. කෙලින්මත් මේ ප්‍රශ්නේ අහනවා. වක්‍රවත් අහනවා. ඉතින් අධිරාජ්‍ය මොන විදිහේ කම්පණයකටපත් උනත් අර මමත්වයේ පුංචි තර්කයක් ගේනවා දැන්. මමත්වයේ ගේනවා තර්කයක්. හරි මම හන්ට කැමති දේ ඒ පූජකයන් මට කිව්වා කියමුකෝ. හැබැයි මම කොච්චර හොඳ දේවල් කරලා තියෙනවද? කොච්චර පන්සල් හදලා තියෙනවද? වෙහෙර විහාර හදලා තියෙනවද? මේ හැම පන්සලක් හැම වෙහෙර විහාරයක්ම හැදුවාම ඒ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණීන් පූජකයන් මට පින් දීලා මගේ දිව්‍ය ලෝක ගමන සහතික කරනවා. ඉතින් ඔබ මේ අද ඇවිල්ලා කියන එක මම මෙච්චර කල් කරපු කිසි එකක් ගැන හොයන්නේ බලන්නේ නැතුව මට කියනවා අපායට යනවා කියලා. බෝධිධර්ම මහඳුරු hina වෙන කෙනෙක් නෙවෙයි. බොහොම බැරෑරුම් චරිතයක්. උන්වහන්සේගේ ඡායාරූප දැක්කත් උන්වහන්සේ hina වෙන මූණක් කොහෙවත් චිත්‍ර ශිල්පියෙක්වත් ඇඳලා නැහැ. ඒ බැරෑරුම් මොහොනට උපහාසාත්මක hinaවක් ආපු එකම එක අවස්ථාව කියලා මේ කියන්න පුළුවනි. ඒ උපහාසාත්මක කිනාවෙන් කිව්වා ඔය ඔක්කොම තේරුමක් නැති දේවල්. ඕවට බෑ සහතික වෙන්න ඔබ හෙට කොහෙද යන්නේ කියලා. ඔබ ඊයේ හඳු දේවල් වලට බෑ නිශ්චිත සහතිකයක් දෙන්න ඔබ හෙට කොහෙද යන්නේ හෙට මැරුණොත්. ඒ 100%ක්ම රඳා පවතින්නේ ඔබේ වර්තමාන හිත මත වර්තමාන හිත මත ඔබට ඔබේ හිත විශ්වාසද අධිරාජ්‍යයන්ෙනි ඔබට ඔබේ හිත විශ්වාසද හැදුවේ මොනවද කියන එක නෙමෙයි මේ මහ පොළවේ හිතේ මොනවද හදාගෙන තියෙන්නේ මොන විදියෙ හිතක්ද හදාගෙන තියෙන්නේ මේ මහ පොළවේ මොනවද හදලා තියෙන ගොඩ නැගිලි විහෙර විහාර පන්සල් පල්ලි මේවා නෙමෙයි වැදගත් ඔබේ හිතේ මොනවද හදලා තියෙන්නේ හිත කොහොමද හදාගෙන තියෙන්නේ ඒ ගැන ඔබ දැනුවත්ද ඒ මතයි තීරණය වෙන්නේ මරුණට පස්සේ කොහෙද යන්නේ කියලා මේ ඇත්තනේ. අධිරාජ්‍යයට තේරුණා මේ කියන්නේ ඇත්ත කියලා. අධිරාජ්‍ය හරිය කම්පණයකටපත් වුණා. සමහරට අර කලින් ලැබුණු සහතික අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ යනවා කියලා දීපු සහතික අ 100ක් නැතත් අර පිදුරු ගහේ එල්ලෙන කෙනා වගේ විශ්වාසිකින් ඉන්න ඇති කිසියම් එක හිත රවට්ටගෙන දැන් ඒ රැවටුණු හිතෙත් හිතත් නිර්වත් වෙමින් යථාර්ථය සංගතයක් වෙන්න පටන් ගන්නකොට මොන විදිහේ කම්පනයක් එන්නේද? අර හඬත් බාල වෙලා ඇහුවයි. අනේ ආම්දුරවදී මට පිහිට වෙන්න. මගේ හිත හදාගන්න පිහිට වෙන්න. මගේ හිත හරි කලබලයි. ඇත්ත ඔබ වහන්සේ කියන්නේ මම කොච්චර පන්සල් හැදුවත් පල්ලි හැදුවත් ආරාම විහෙර විහාර හැදුවත් මගේ හිත හරිය කලබලයි චංචලයි ඊටාම ඉක්මනින් විස්කෝපයටපත් වෙනවා ආවේගශීලී වෙන ඉතින් හොඳම නිදර්ශනේ දැන් මේ මොහොතෙත් මම කලබල වුණා මට තරහ ආවා බය වුණා ඉතින් ඒ වෙලාවේ අර කිසිම පන්සලක් මට උදව්වට ආවේ නැහැ. අර හැදපු කිසිම චෛත්‍යයක් ඒ ආරාමයක් උදව්වට ආවේ නැහැ. වෙනත් ආගමික දේවල් හැදුවා නම් ඒ කිසි දෙයක් මේ වෙලාවේ මට උදව්වට ඇවිල්ලා මගේ හිත සංසුන් කළේ නැහැ. ඔබ වහන්සේ කියන එක හරියටම හරි. මට පිහිට වෙන්න. මේ හිත හදාගන්න පිහිට වෙන්න. ඉතින් පස්සේ සිදුණු දේ අපි කලින් කතාවකදී කීප වතාවක කියා තිබෙනවා. ওই කලබල වෙන හිතත් අරගෙන හෙට තමන් වහන්සේ සිටින ගල්ගොහාවට එන්ට කියා බෝධිධර්ම හාමුදුරුවන් මේ චීන අධිරාජ්‍යයට කිව්වා. හෙට පාන්දර හතරට එන්න. හතරට හතරට එන්න. පස්සෙත් නෙමෙයි කලිනුත් නෙමෙයි. ආ ඒක නම් බැරි දෙයක් නෙමෙයි. හැබැයි අමතක කරන්න එපා ওই කලබල වෙන හිතත් අරගෙන මෙන්න. අධිරාජ්‍යයට එහෙම ප්‍රහේලිකාවක් වුණා. ඒ හිත දාලා යන්න බැරි කමනේ ප්‍රශ්නේ. කොහෙ ගියත් ඒ හිත අරන් යන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා අමතක නොකර ඒ හිත අරන් එන්න කියලා. හැබැයි ඒ හිත ගෙනෑවේ නැත්තම් මට උදව් කරන්න බෑ. මතක තියාගන්න මේ ඔය කලබල දැන් කලබල වෙච්ච හිතක් තියෙනවනේ. ඔය හිත ඔය විදිහටම තියාගෙන උදේ 4ට අරන් එන්න ඕනේ. අමතක කරලා ඉන්න එපා. දැන් මොන විදිහේ දඬුවමක්ද මේ අධිරාජ්‍යයට ලැබුණේ කියලා හිතන්නේ. මේ කලබල වුණු කෝපයටපත් වුණු බියටපත් වුණු හිත ඒ විදිහට මේ බිය කලබලේ කෝපේ තියාගෙන දැන් මේ හැන්දෑවේ කියන්නේ පහවදා 4 පාන්දර 4 වෙනකල් ඉඳගෙන ඒ හිත තියාගෙන ඒ හිතින්ම යන්න ඕනේ. hina යනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් අනිත් අතින් ඇඬෙන්නත් හිතෙනවා. දැන් නිින්ද ගියේ නෑ නිදා ගන්න බෑනේ දැන් මේ හිත වෙනස් වුණොත් එහෙම අනිත් එක මේ ප්‍රහේලිකාව මේ මොන සංකීර්ණ ප්‍රහේලිකාවක්ද කෙසේ හෝ කෙසේ හෝ හිතවතුනි එළිවෙන කල් ඇහැරගෙන හිටියා කලබලත් වැඩි අවුලුත් වැඩි අර උදේ තිබුණු හැන්දෑවේ තිබුණු කලබලේ නෙවෙයි දැන් මේ ඒ කලබලේ දිගට තියාගන්න හදනවා ඉතින් එහෙම තියාගන්න බෑනේ ඒ බැරිකම නිසා ඇතිවුණු ගැටීමයි බලාපොරොත්තු කඩවීමයි උත්සාහයයි ආතතියයි මේ සියල්ල එක්ක හතරට හැරලා ඇහැරලා කෙන ඇඳෙන්නේ නැකිట్లా විජහට ගියා. ආසියා පිටේ ගිහිල්ලා පයින් ගිහිල්ලා පාවට ගියා හතරට. ඊළවෙන්දහම කිව්වා හොඳයි අර හිත අරන් ආවද. ඔව් හිත අර තමයි ආවේ හිත දාලා යන්න බැරි කම තමයි මට තියෙන ප්‍රශ්නේ. ආ හොඳයි කෝ පෙන්නන්න මට ඒ හිත කෝ දෙන්න බලන්න හදලා දෙන්නම් ආපහු ඉතින් අධිරාජ්‍යා කිව්වා එහෙමනම් මට පෙන්වන්න බෑ. ඒ කලබල වෙන හිතේ එහෙම මට පෙන්වන්න බෑ මෙන්න කියලා. බැරි වෙන්න බෑ දැන් ඔබ කිව්වනේ ඔබේ හිත කලබලයි කියලා. කොහේ හිත දෙන්න මං හදලා දෙන්නම්. විජහට දෙන්න මට වෙන වැඩ තියෙනවා. ඔයලා දෙන්න. මේ බෝධිධර්ම හාමුදුරුව ඇස්සහ ගත්තා. අධිරාජ්‍ය හොයනවා හොයනවා හොයනවා තමන්ගේ මේ කලබල වුණු හිත කොහෙද තියෙන්නේ. හොයන්න හොයන්න නැහැ. හොයන්න හොයන්න නැහැ. බලන්න බලන්න නැහැ. තව තව බලන්න. අර මුල්ලේ ඇති මේ මුල්ලේ ඇති යාන්තම් හිත කලබල වෙනකොට මා අන්න තියනවා කියලා ඒ විදිහේ දිහා අවධානය යොමු කරනවා යොමු කළ ගමන්ම ඒ කලබලය අතුරුදහන් වෙනවා. කලබල හිත අන්තරස් දාන වෙනවා. මේ හෝරා ගානක් මේ හොරා පොලිස් සෙල්ලම කරන්න ඇති. හෝරා ගාන. හොරා පොලිස් සෙල්ලම කරලා හෝරා ගානකට පස්සේ බෝධි ධර්ම හාමුදුරුවෝ ඇස්සරලා එවකෝ තියෙනවද හොයාගත්තද කො දෙන්න විදිහක් අධිරාජ්‍ය කියනවනේ හාමුදුරනේ එහෙම හිතක් නෑ එහෙම හිතක් නෑ මං හිතාගෙන හිටිය විදිහේ හිතක් මෙතන නෑ ඒ ප්‍රශ්නේ මගේ විසඳුණා වහන්සේට බොහොම පිං මේ තමා විපස්සනාව. විපස්සනාව කෙරෙන්නේ මේ විදිහට තමා. විපස්සනා නොකරන තාක්කල් මේ සියල්ල ඇත්ත. හිතත් ඇත්ත. හිතේ සිදුවන හැම පෙරලියකුත් ඇත්ත. ඒ හිත ප්‍රක්ෂේපණය කරන හැම බාහිර ලෝකේ හොඳක් නරකක් මේ ඔක්කොම ඇත්ත. නමුත් විපස්සනාව පටන් ගත්තාම මේ සියල්ලේ මුලට එන්න පටන් ගත්තාම තමා වැටහෙන්නේ මේ මුලම බොරුවක්. මේ මුලම හිස් බවක්, මුසාවක්, මිත්‍යාවක්. මේ විද්‍යාවකින් තමා පටන් ගන්නෙ සමස්ත ප්‍රශ්නෙම සත්‍යයෙන් නෙවෙයි මිත්‍යාවකින් පටන් ගන්න ප්‍රශ්නයක් සංසාරේ කියන්නෙම බොරුවකින් පටන් ගත්ත දෙයක් මේකේ හරයක් නෑ හරයක් හොයන්නත් බෑ මේ භාවනාවෙන් තේරෙන්නේ මෙහි හරයක් නැති බව මිස මේ භාවනාව කරන්න කරන්න වඩාත් හරයක් පේන්න පටන් ගන්නෙ නෑ. එන භාවනාවෙන් කිසියම් වූ අවබෝධයක් අත්දැකීමක් ලැබෙනවද? ඒ ලැබෙන්නෙම નિසරු <clears throat> බව පිළිබඳ අත්දැකීමක්. નિසරු බව පිළිබඳ අවබෝධයක්. මිස මේ හරවත් බව පිළිබඳව නෙවෙයි. එන හරවත් වූ කිසිවක් මුණ ගැහෙන්නේ නෑ මේ අභ්‍යන්තර సౌందර්ය චාරිකාවේදී. මුණ ගැහෙන්නේ නැත්තේ එහෙම දෙයක් නැති නිසා. හැබැයි බැලුවේ නැත්තම් එහෙම දෙයක් තියෙනවා. බැලුවේ නැත්තම් තියෙනවා. මහා අරටුවක් වගේ අරටු ගිහිල්ලා ඇටුවම් බෑපු සසරක් තමා නොබලන හැම කෙනෙකුටම අත්දකින්න ලැබෙන්නේ. හැබැයි විනිවිද බැලුවහම ප්‍රශ්නෙකුත් නෑ ප්‍රශ්නකට හේතුවකුත් නෑ නොබලන තාක්කල් තමා ප්‍රශ්නයි පිළිතුරුයි මේ දෙකම පේන්නේ මේවුරු දෙකම පේන්නේ ඒ යුරේ මේවුරට පයින්නවා මේවුරෙන් අනෙක් යුරට පනින්නේ කාලෙකදී ආයි අපිට තේරෙනවා අපි ඉන්නේ ආපහු දුක නැමැති යුරේ ඉතින් පීනලා හරියි ඔරුවකින් හරි පැනලා හරි ඇවිදගෙන හරි නැවත සැප කියන ඔරුව ඉවුරට අපි එනවා නැවතත් කාලෙකින් තේරෙනවා අපි ඉන්නේ සැප කියන ඉවුර නෙවෙයි දුක නැති ඉවුරේ මේ දෙකම ඇත්තක් සැපයි දුකයි කියන ඉවුරු දෙකට වැඩි වෙලා ඉර වෙලා තෙරපිලා නම් ඉන්නේ මෙතක නැහැ හැබැයි මේ යුරු දෙකෙන් උඩට ඇවිත් බැලුවොත් කඩා වැටෙන ඉවුරු දිගට නොපවතින ඉවුරු හොයාගන්න බැරි ඉවුරු නොබලන තාක් කල් තියෙනවා බලන්න ගියාම ඈත් වෙනවා ඒ පස්සේ තව දිව්වොත් තවත් ඈත් වෙනවා. අන්තිමට නොපෙනෙන මානිකට යනවා. විදර්ශනාවයි පිළිතුර. විදර්ශනාවයි විසඳුම. ප්‍රශ්නයක් නැති බව අවබෝධ කර ගැනීමයි අවසාන පිළිතුර. ප්‍රශ්නයක් නැති බව අවබෝධ කරගන්න. ඒ අදහසත් සමග හිතවතුනි අපි භාවනානු යෝගී වෙමු. මේ මොහොතේ හිතේ වෙන්නේ කුමක්ද සිතවිල්ලක් සිතවිල්ලක් ආවා මතකයක් ආවා. හැඟීමක් ඇති වුණා <coughs> මෙසේ නම් දෙන දේ ඇත්තටම සිතවිල්ල කියන නම දෙන්නේ කුමකටද මතකය සහ හැඟීම එහෙම දේවල් ඇත්තටම තියෙනවද? ඒ ගැන සොයා බලන්න හිතන්න නෙවෙයි හිතන්න හිතන්න නැති දේවලුත් ඇති වෙනවා සිතීම අත්හරින්න මනවින් بلن හිත දුවනවා එය පරම සත්‍යයක් විදිහට පිළිගන්නවා දුවන හිතක් තිබෙන බව බලන්න දිවීමක් තියෙනවද දුවන හිතක් තියෙනවද Amen. හිත අහන්නේ හිත අහන්න කැමති දේ හිතට ඇහෙන්නේ හිත අහන්න කැමති දේ හිත අහන්නේ හිතට ඇහෙන්නේ අහන්න කැමති දේ හිත දුවනවට කැමති නෑ. නමුත් දුවන හිතක් තියනවා කියන අදහසට කැමති. ඒ අදහස පිළිගන්නවා. දුවන හිත තමා ප්‍රශ්නේ එකඟ වුණු හිත තමා පිළිතුර මෙන්න ඉවුරු දෙක විතක දුවන හිත නැමැති යුරේ විතක එකඟ වුණු හිත නැමැති යුරේ යුරෙන් යුරට හැප්පෙනවා මාරු වෙනවා ඒ වෙනුවට උඩින් බලන්න දුවන හිත එකඟ වුණු හිත අත්දැකීම් දෙකක් පමණයි. දිගටම නොපවතින දිගටම තබා ගන්නටත් බැරි අත්දැකීම් දෙකක් පමණයි. මොහොතක අත්දැකීමක් මිස දිගටම පවතින අත්දකින්න දෙයක් නැති බව විදර්ශනාව කියනවා විදර්ශනාවට පෙන්නවා රැවටුණු හිතට නොරැවටී සිටීමටයි විපස්සනාව රැවටුණු හිතට නොරැවටී සිටීමටයි විදර්ශනාව මොනතරම් පහසුවෙන් හිත රැවටෙනවද රැවටුණු හිතට මොනතරම් පහසුවෙන් අප රැවටෙනවද මේ ගැන දැනුවත් වන්නට මේ ඇත්ත යලි යලි තේරුම් ගන්නට ප්‍රායෝගික සිදුවීම් මෙමටයි සාමාන්‍ය ජීවිතේ ඒ සිදුවීම් විදර්ශනා කර්මස්ථාන කරගන්න පුළුවන් නම් ඒ තමා අපංකම ඒ තමා දක්ෂතාව දක්ෂ යෝගියෙකු කර්මස්ථානය ගුරුවරයෙකුගෙන් ගන්නවා වෙනුවට ජීවිතයෙන් මතු කර ගන්නවා ජීවිතය කර්මස්ථාන උල්පතක් ජීවිතය කර්මස්ථාන උල්පතක් රැවටුණු හිතට නොරැවටීමු රැවටුණු හිතට නොරැවටීමු ඒ කර්මස්ථානයත් සමග අපි අද විදසුනට නිදසුනක් වැඩසටහනින් සමුගනිමු රැවටීම රැවටීමක් විදිහට දකින්නට තරම් විදර්ශනා නුවණක් ඇති කර ගැනීමේ අධිතනින් සෑම දෙනාම මේ වැඩසටහනින් නික්ම යමු සෑමටම සිතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා